ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජ්‍යපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමින්ද්‍රයන් වහන්සේ අද මේ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 සෝතාපට්ටි යංගේසු සමාදපේතබ්බා නිවේසේතම්බා පටිත්තා පේතම්බා කතමේසු චතුසු බුන්දේ අවෙච්චප්පසාදේ සමාදපේතම්බා නිවේසේතබ්බා පටිත්තා පේතම්බාති සාදු සාදු සාදු ධර්මස්සවනාබිලාසි වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත් නදනා කරනවා අද මෙම ධර්ම දේශනාව සඳහා අපට ලැබී තිබෙන මාතෘකාව සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ රාජකාරාම වර්ගයේ මිත්තා මච්ච කියන සූත්‍ර දේශනාව මිතුරු යාළුවන් පිළිබඳ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා යේහි භික්කවේ අනුකම් පෙය්‍යාත යේච සෝතබ්බම් මඤ්ඤෙය්‍යෝ මිත්තාවා අමිච්ඡාවා ඥාතේවා සලෝහිතාවා තේවෝ භික්කවේ චතුසු සෝතාපට්ටි යංගේසු සමාදපේතබ්බා නිවේසේතබ්බා පටිච්චා පටිච්චා පේතබ්බා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණෙනි යම් පිරිසකට අනුකම්පා කරන්නා වුනම් යම් කෙනෙකුත් ඔබගේ වචනයට ඇහුම්කන් දිය යුතුයයි සිතන්නා වුනම් මිතුරෝ වෙත්වා යාළුවෝ වෙත්වා ඥාතීන් වෙත්වා ලේඥාතිහු වෙත්වා මහණෙනි ඔබ විසින් ඒ සියල්ලෝ සතර සෝතාපට්ටි අංගයන් තුල සමාදම් කරවිය යුතුය ඇතුළත් කරවිය යුතුය පිහිටුවිය යුතුය අතමේස චතෝසු බුද්ධේ අවිච්ඡප්පසාදේ සමාද පේතබ්බා නිවේසේ තබ්බා පටිත්තාපේ තබ්බා ඇතුළත් කරවිය යුතුය පිහිටු යුතුය ඒ කවර කරුණු සතලක් තුරදයත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසල්වන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ඇතුළත් කරවිය යුතුය පිහිටු විය යුතුය එසේ එනම් මෙසේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවෙච්ඡප්පසාදය ඇති කරගත් ඇති කර දිය යුතුයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මේ අවෙච්ඡප්පසාදේ සමාදපේ තබ්බා නිවේසේ තබ්බා පටිත්තාපේ තබ්බා ධර්මයේ කෙරෙහි නොසල්වන පැහැදීමෙහි සමාදම් කරවිය යුතුය ඇතුළත් කරවිය යුතුයි පිහිටුවිය යුතුයි භාග්‍යතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මයේ ස්වාක්කාතයි සම්දිත්තිකයි අකාලිකයි හේහිපක්ෂිකයි ඕපනයිකයි පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා ඒ ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදේහි සමාදන් කළ යුතුය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංගේ අවිච්ඡප්පසාදේ සමාදපේතබ්බා නිවේසේතබ්බා පටිත්තාපේතබ්බා සංගයා කෙරෙහි නොසල්වන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය. ඇතුළත් කරවිය යුතුය. පිහිට විය යුතුය. එනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාවක සංඝයා සුපටිපන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා උජුපටිපන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා ඥායපටිපන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා ඥායපටිපන්නයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. යම් මේ පුරුෂ පුද්ගලයන් සතර දෙනෙක් වෙද්ද ඒ පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වූද ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආවුනේයයි පාවුනේයයි දක්කිනේයයි අංජලි කරණීයයි අනුත්තරම් පුඤ්ඤත් කෙත්තන් ලෝකස්ස කියලා ඒ සංඝයාගේ ගුණ පිළිබඳ කියලා ඒ ඇත්තු අවෙච්චප්පසාදයේහි සමාදන් කරවිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේම ඒ තමන් යම් පුද්ගලයෙකුට අනුකම්පා කරනවා නම් හිතවත් නම් ඒ කෙනාගේ දියුණුව යහපත ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ අය අරියකාන්ත අරියකාන්තේස සීලේතු සමාදපේ තබ්බා නිවේසේ තබ්බා පටිත්තාපේ තබ්බා කියලා. අරියකාන්තෝ සීලේහි සමාදං කරවේ යුතුය පිහිටුවේ යුතුය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අරේකාන්ත සීලය ගැන ගත්තාම අපේ ධර්මයේක වචන කීපයකින් සඳහන් වෙනවා. හකණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස බුංජිත්සේහි අපරාමට්ට විඤ්ඤුප්ප සත්ත සමාධි සංවත්තති නික හරියකන්ත සීලේස සමන්නාගතෝ හෝති කියලා. මට අකණ්ඩ කියනවා නොකඩුණු සිල්පද ඇති අජ්ජිත්ත කියනවා සිදුරු නොවුණු අසබල පැල්ලන් නැති අකම්මාස කබර නොගසුණු බුඤ්ජස්සේහි තුෂ්ණාදි දෘෂ්ටියකට දාස නොවෝ කියලා අපරාමත්ත දෘෂ්ටියකට බැඳීමෙන් යුත් නොවෝ විඤ්ඤුප්පසත්ත නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද සමාද සමාධි සංවත්තනික සමාධිය පිණිස පවතින ආර්යන්ත කාන්තෝ සීලේ සමාදන් කරවේ යුතුය කියලා. කොට මේ කිව්ව සතර සෝතාපට්ටි අංගයන්හි පිහිටවන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේක තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය. අපි මේ සූත්‍ර දේශනාවට අනුව කරුණු ටිකක් සාකච්ඡා කරලා බලමු. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කර ගන්නට නම් අර මුලින් කිව්ව විදියට අපට සද්ධාව ඇති කර ගන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයේ තුලින්මයි. අර බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කරපු ධර්මය අහනකොට ඒ ධර්මයේ බොහොම සකස් කොට මනාකොට ඒ ධර්මය අහන්න ඕන මුලින් කිව්වා වගේ සිහියේ නුවණින් අහන්න ඕන. අපේ ධර්මයේ බණ ඇසිය යුතු ආකාර කීපයක් ගැන සඳහන් වෙනවා. අට්ටිකත්වා අවශ්‍යතාව ඕමනාව ආසාව ඇතිකට ඇති කරගෙන අර්ථ කොට බණ අහන්න ඕන අට්ටිකත්වා මානසිකත්වා ඒ අසන ධර්මයේ මනාව මෙනෙහි කරන්නටත් ඕන මානසිකත්වා. සබ්බ චේතසෝ සමන්නා හරිත්වා සම්පූර්ණ සිත බාහිර අරමුණු වලින් වැඩ වලින් තමන්ගේ සිත මුදාගෙන ඒ ධර්මයටම යොමු කරගත යුතුය සබ්බචේතසෝ සමන්නා හරිත්වා කිව්වේ ඒකයි ඕහිත සෝතෝ නැඹුරු කළ යොමු කළ කන් ඇතිව ධම්මං සුණාති බණ අහන්න කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. අන්න ඒ විදිහට බණ අහගෙන යනකොට තමන්ට ඒ ඒ දේශනාවේ ධර්මයත් අර්ථයත් තමන්ට මනවින් වැටහෙනකොට තමන්ට මනවින් තේරෙනකොට ආන්නේ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනා කරන ධර්මයේ කෙරෙහි සද්ධාව ඇති වෙනවා. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ධර්මය අවබෝධ කරගෙනම අවබෝධය තුල පිහිටලාමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් සම්මා සම්බුද්ධයි. ඔබට එහෙම අහනකොට ඒ විදිහට ඒ ධර්මයේ Tamanට ඒ දේශනාව තුළින් ධර්මයත් එහි අර්ථයත් Tamanට මනවින් වැටහෙනකොට තමන්ට මනවින් ඒ ධර්මය අවබෝධ වෙනකොට තමන් තුළින්ම ඒක අවබෝධ වෙනකොට ආන්නේ පුද්ගලයාට සිතේ ඇතිවෙනව පැහැදීමක් විශ්වාසයක් ඇති වෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ කාන්තේම්ම සම්මා සම්බුද්ධ මේ ධර්මය අවබෝධ කරගෙනමයි දේශනා කරන්නේ. උන්වහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන මේ උතුම් වූ අවබෝධය තුල පිහිටලාමයි මේක දේශනා කරන්න. අන්න ඒ විදිහට ඒ කෙනාට Taman තුලින් මේ පෑදීම විශ්වාසය ඇති වෙනවා. ඒ ධර්මය අහගෙන ඉන්නකොට. ඒක ඉදකොට මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ යවෙච්ච ප්‍රසාදය ඇති වෙන්නේම Taman තුල අවබෝධයට පත්වීමෙන්. ඒ අවබෝධය Tamanට ඇති වුණාම තමයි අර අවෙච්ච ප්‍රසාදේ කියන මේ පෑදීම තියෙන. නොසලන පෑදීම. ඇත්තටම කියනවා නම් මේ අවෙච්ච ප්‍රසාදය ඇති වෙන්නේ ආර්ය ශාවකයෙකුට. මේක ස්ථාවර වෙන්නේ සෝතාපන්න ශාවකයෙක් තුලයි මේ අවෙච්ච ප්‍රසාදය ඇති වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අපි යම් පුද්ගලයෙක් කෙරෙහි අපේ හිතේ අනුකම්පාවක් තියෙනවනම් යම් පුද්ගලයෙක් අපේ වචනේ අහනවනම් අපට හුම්කම් දෙනවා නම් ආන්න එයා තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් ඒ වගේම මිතුරෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් ලේ ඥාතියෙක් වෙන්න පුළුවන් යම් කෙනෙක් Tamanට අහුම්කම් දෙනවා නම් යම් කෙනෙක් Tamanගේ වචනේ පිළිගන්නවා නම් ඒ පුද්ගලයා පිළිබඳ Tamanට අනුකම්පාවක් මෛත්‍රියක් කරුණාවක් තියෙනවා නම් මේ කිව්ව සෝතාපට්ටි අංගය යන්නේ පිටවන්න කිව්වා. එතකොට මෙන්න මේ කිව්ව ධර්මයන් පිහිටන්නේ ආර්ය ශාවකයේ තුල සෝතාපන්න ශාවකයේ තුල පිහිටන අංග තමයි මේ සෝතාපට්ටි අංග කියලා කියන්නේ. එහෙනම් යම් පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් වුණා නම් ආන්නේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔහුට නොසලෙන පැහැදීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳවත් නොසලෙන පැහැදීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳවත් නොසලෙන පැහැදීමක් තියෙනවා. ආර්යන්ත කාන්තෝ ප්‍රියෝ මනාපෝ අරියකන්ත සීලයෙන් ඔහු සමන්නාගතයි. ඒකේ පිහිටලා ඉන එක සමාධිය පිණිස හේතු වෙන සීලයෙන් හෝ සමන්නාගත වෙනවා. එතන ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙනම් අපි යමකොට අනුකම්පා කරනවා නම් යමකොට හිතවත් නම් යම් කෙනෙකුගේ දියුණුව යහපත අපේක්ෂා කරනවා නම් කැමති වෙනවා නම් ආන් ඒ පුද්ගලයාට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දිය යුතුයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ කරවිය යුතුයි. ආන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර වෙනකොට තමයි මේ කිව්ව අංගයන් තම තමන් තුළ පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා මේ ලෝකයට දහම් දේශනා කරන්නේ මේ ලෝකයා තුළ සම්මා දිට්ඨිය ඇති කර දෙන්න. ඒ ඒ සම්මා දිට්ඨිය ඇති කරවපු තැන තමයි මෙන්න මේ කිව ධර්ම පිළිටන්නේ. දැන් අපි උදාහරණයක් ඇටියට බැලුවේ ඔය ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව එක මංගල ධර්ම දේශනාව කියලා සඳහන් වෙනවානේ. එදා බරණැස ඉසිපතනාරාමේදී පස්වග මහණුන් මුල් කරගෙනයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අන්තර්ගත දේශනාවක් සිද්ධ කළේ. එනං ඒ කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේ ඇතුළු අනිත් භික්ෂූන් වහන්සේලාට දුක පිළිබඳව දුකට හේතුව පිළිබඳව දුක්ඛ නිරෝධය පිළිබඳව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අවබෝධය ඇති කර දෙන්න ධර්මයේ දේශනා කළේ ඔන්න මෙන්න මේ කිව්ව මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව අවබෝධයට පත්වීම තමයි ධම්මචක්කුන් උදපාදී කියලා කියන්නේ. ධම්මස පහළ වුණා කියලා කියන්නේ. පුබ්බේ අනුසතේස ධම්මේස චක්කුන් උදපාදි ඥානං උදපාදි විඤ්ඤා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි යනාදී වශයෙන් ඒ දේශනාවේ සඳහන් වෙන්නේ. කොට මෙන්න මේ දහම්මැස පහළ වෙච්ච තැන ඒ පුද්ගලයා මනවින් ධර්මයේ මනාව අවබෝධ කරගෙන තියෙන්නේ. කොට ඔහුට තමන් පිළිබඳවත් ලෝකයේ පිළිබඳවත් මන අවබෝධයක් තියෙන මේ හේතුඵල සම්බන්ධතාව පිළිබඳව මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද යන මේ ධර්මයන් පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. කොට ඒ පුද්ගලයාට ඒ අවබෝධයට පත්වෙච්ච පුද්ගලයා ඔහු ඒ ධර්මයේ පිළිබඳවත් මනා පෑදීමක් තියෙනවා. ඒ පෑදීම ඇති කර දෙන්න ඒ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳවත් ඒ මනා පෑදීම තියෙනවා. ඒ වගේ මේ ධර්මය අහලා ඒ ධර්මයේ පිළිපැදලා ඒ ධර්මය අනුගමනය කරලා ඒ තුළින් ප්‍රතිඵල ගත යම් ශාවක පිරිසක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නවද ආන් ඒ ශාවක සංඝයා පිළිබඳවත් අවිච්ඡ ප්‍රසාදයක් තියෙන අවබෝධයෙන් ඇතිකර ගත පෑදීම. තමන් තුළින්ම ඇතිකර ගත පෑදීමක ඒක බාහිර අරමුණක් බාහිර නිමිත්තක් මුල් කරගෙන නෙමෙයි යමක් දැකගෙන දැනගෙන අවබෝධ කරගෙන පත්‍යක්ෂ කරගෙන ඇතිවෙච්ච පැහැදීමක් නිසා ඒකට කියන අවිච්ඡප්පසාදේ කියලා. ඒ අවිච්ඡප්පසාදේ කිසිවෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන දවසේ අපේ භාග්‍යතුන් වහන්සේ දවසක් සූරම්බට්ට කියලා පුද්ගලයෙකුට ධර්ම දේශනාවක් කළා. මේ දේශනාව අවසානයේදී සෝරම්බට්ට උතුම් වූ සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මොහු සෝවාන් වෙච්ච බව දැනගෙන මොහුට මේ ප්‍රමාණවත් කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා නොබෝ වේලාවකින්ම නැවතත් බුදුරජාණන් වහන්සේ හිතනට වැඩම කළා. වැඩම කරන මේ සෝරම් බට්ටට කියනවා සෝරම් බට්ට මම ඔබට මුලින් කිව්වා මේ සියලෝම ධර්මයන් සියලු සංස්කාර ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ සියල්ලම අනිත්‍ය නෑ. දුක් නෑ. අනාත්ම නෑ. නිට්ටයසක ආත්මෝදේ තියෙනවා කියලා මේම කිව්වාම අනසෝරම් බට්ට කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ තුල වචන දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධයටපත් වෙලාමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අනෝබෝධය තුල ඉඳගෙන නෙමෙයි අවබෝධය තුල ඉඳගෙන. ඔතන මේනම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. ඔබ මාරයා නේද කියලා සූරම්බට්ට මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. අන්න ඒ වෙලාවේදී මාරයා පිළිගත්තා. ඔව් මම මාරයා කියලා. ඒතර පේනවා දැන් මේ මාරයාට බුදුරජාණන් වහන්සේගේ වෙස්යෙන් ආවා. මෙයා මුලා කරන්න. ආංගර අවබෝධය තුළ ඉන්න කෙනා එයාට බුදුරජාණන් වහන්සේ ගැනත් පෑදීම තියෙනවා ධර්මයේ ගැනත් පෑදීම තියෙනවා සංඝරත්නය පිළිබඳවත් පෑදීම තියෙනවා එයාට මාර්ගය පිළිබඳවත් පැහැදිලි දැක්මක් තියෙනවා අන්න ඒ පුද්ගලයා කිසිවෙකුට මුලා කරන්න රවටන්න පුළුවන් කමක් නැහැ. ඒකට එයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ තියෙන පෑදීම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ පිළිබඳ සංගරණයේ පිළිබඳ තියෙන පෑදීම නැති කරන්න පුළුවන් කමක් නැහැ. අර අවබෝධය තුල ඇති කරගත්ත පෑදීම නිසා. ඒකට ඒක ඇති වෙන්නේ ධර්මයේ තුලින්. ඒක පුද්ගලයෙක් මුල් කරගෙන ඇති වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ රූපකායට කාය නිසා ඇතිවෙන පෑදීමක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන ගත්තාම බුදුරජාණන් වහන්සේට හැමදෙනාම පැහැදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට නිඳා කරපු අය, බුදුරජාණන් වහන්සේට අවමන් කරපු අය, බුදුරජාණන් වහන්සේට ඉරිසියා කරපු උන්වහන්සේ වෙහෙසටපත් කරන්න කටයුතු කරපු අය ඕනතරම් එදා සමාජයේ හිටියා. මාගන්ධිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන වෛරයෙන් හිටිය කෙනෙක්. නිගණ්ඨනාත පුත්ත කියන භාග්‍යතුන් වහන්සේ ගැන ඉරුසියාවෙන් පිළිච්ච කෙනෙක්. ඒ වගේම යසෝදරාවන්ගේ තාත්තා සුබපුද්ද රජතුමා භාග්‍යතුන් වහන්සේ ගැන වෛරයෙන් දේශයෙන් කටයුතු කරපගෙන එකදා සමාජේ බොහෝ උදවිය භාග්‍යතුන් වහන්සේගේ රූපේටම පෑදුනා නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ රූපෙට පෑදුනා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට තමයි පෑදුනේ. අනර ධර්මයට පාදනකොට තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ අවබෝධ කරගත් ධර්මයේ පිළිබඳව උන්වහන්සේගේ ශ්‍රාවක සංග්‍රහය පිළිබඳව පැහැදීම ඇති වෙන නිසා අපි අපේ දරුවන්ට තමන් තමන්ගේ ඥාතීන්ට තමන්ගේ යාළුවන්ට තමන්ගේ මිතුරන්ට තමන්ගේ සාලේ ඥාතීන්ට අපි මේ ධර්මයේම තමයි කියලා දෙන්න ඕනේ. ධර්මයටම තමයි යොමු කරවන්න ඕනේ. ඒක තමයි අපි ඊයත්තන්ට කරන්න තියෙන ඉහෙළම සංග්‍රහය. දැන් මේ ලෝකේ සංග්‍රහ තියෙනවනේ කීපයක්. ආමිසයෙන් සංග්‍රහ කරනවා, ධර්මයෙන් සංග්‍රහ කරනවා. හරිද? ආමිසයෙන් සංග්‍රහ කිරීමට වඩා ධර්මයෙන් සංග්‍රහ කිරීමයි ශ්‍රේෂ්ඨ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආමිසයෙන් සංග්‍රහ කරන එක මේ ජීවිතයට වෙන්න පුළුවන්. කොට ඒක මෙතනින් ඉවර වෙන්න පුළුවන්. හැබැයි ධර්මයෙන් සංග්‍රහ කරාම එයාට මේ ජීවිත පමණක් නෙමෙයි ඒක නිවන් දකින්න තුරු මේ සසරින් එතර වෙනතුරු ඔහුට ඒක පිහිට පිරිසරණ පිණිස පවතින උපකාරයේ පිණිස පවතිනවා. ඒ නිසා අපි තමන්ගේ දරුවන්, තමන්ගේ ස්වාමියා, බිරිඳ දරුවන්, සහෝදර සහෝදරියන්, අම්මා තාත්තා, ඥාතීන්, හිතවතුන් අපි යමකට අනුකම්පා කරනවා නම් ඒ හැම දිනාටම මේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මේ කරුණාවෙන් ලෝකයාට කියලා දුන්න මේ ධර්මයටම තමයි යොමු කරවන්න තියෙන්නේ. මේ ධර්මයේම තමයි ඒ ඇත්තන්ට කියලා දෙන්න තියෙන්නේ. මේ ධර්මයේ තුලින්ම සම්මාදිට්ඨියමයි ඇති කර දෙන්න තියෙන්නේ. ආන්ගේ සම්මාදිට්ඨිය ඇති කර දෙන්නේ අවබෝධය ඇති කර දෙන්න තමයි කටයුතු කරන්න ඕන. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා අනාථපිණ්ඩික සිටුතුමාගේ දරුවෝ එයගෙන් ඇතම් අය සෝවාන් වෙලා හිටියා සමහර දරුවෝ සකදාගාමී වෙලා හිටියා චුලසබන්දා වගේ අය ගත්තාම එතකොට ඒ අය මාර්ගඵලයන්ට පත් වෙලා තිබුණා මේ තාත ධර්මයේ ගියත් සංග්‍රහ කරේ ආමිසයට වඩා ධර්මයේ හැබැයි මේ සිටුතුමාගේ එක පුතෙක් හිට කාලකින සිටුබුණා එයා හරි සෙල්ලක්කාර ජීවිතයක් ගත කරු විනෝදයෙන් හිටිය. කම්මැලි කමින් හිටිය කෙනෙක්. එයා බුදුන් දකින්න ඒ වගේම බණ අහන්න, බුද්ධ උපස්ථාන කරන්න, සංඝ උපස්ථාන කරන්න මේ කිසිවෙකට සහසම්බන්ධ වුණේ නැහැ. හැබැයි මේ තාත් උපක්‍රමයෙන් මොකද කළේ? එයා මේ ධර්මයටම යොමු කළා. ධර්මයට. අවසානයේ දේ තරුණයා සෝවාන් ඵලයටපත් වුණා. ඒ නිසා ඒ තරුණයාටත් ඒ තමන්ගේ පුතාටත් මේ කිව්ව බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවෙච්ච ප්‍රසාදය ධර්ම රත්නයේ පිළිබඳ අවෙච්ච ප්‍රසාදය සංඝ රත්නයේ පිළිබඳ අවෙච්ච ප්‍රසාදය ඒ වගේම අරේකාන්ත සීලයෙන් සමන්නාගතව කටයුතු කරපු කෙනෙක් ඒ නිසා අපිත් මෙන්න මේ ධර්මයටම තමන්ගේ ස්වාමි භාර්යාවන් දූ දරුවන් අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඥාතීන් හිතවතුන් යමකට අනුකම්පා කරනවා නම් ඒ හැමදෙනාම මේ සතර සෝතාපට්ටි අංගයන්නේ පිහිටුවේ යුතුයි. ඒ සඳහා අපට තියෙන්නේ මේවා අපට පිහිටවන්න අපට එහෙම කරන්න අමාරුයි. නමුත් මේවා ඇති කරගන්නට හේතු වන මඟ පෙන්වීම ඒ යොමු කිරීම තම තමන් විසින් කළ යුතුයි. ඔබ ඒ පිළිබඳව සෝත දේශනාවක් අපට මුණ ගැහෙනවා. ඒ අංගුත්තර නිකායේ පස්වෙනි කොටසේ තියෙන මහා නාම කියලා සූත්‍ර දේශනාව. මේ මහා නාම රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් විමසනවා. ඒ අසන ප්‍රශ්න අතර එකක් තමයි භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා සාමීනි භාග්‍යතුන් වහන්ස තෙරුවන් සරණ ගිය ශා วก ෙක් හත් හිත තමන්ගේ යහපත පිණිසත් පරහිත අනුන්ගේ යහපත පිණිසත් කටයුතු කරන්නේ කෙසේද කියලා. අන්න එසනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහානාමය එන තමන් තමනුත් තෙරුවන් සරණ ගිහින් අන් අයත් තෙරුවන් සරණ ගිහින් තමනුත් සද්ධාවේ පිහිටලා අන් අයත් සද්ධාවේ පිහිටවන්න ඕනේ තමනුත් සීලේ පිහිටලා අන් අය සීලයේ පිහිටවන්න ඕන. තමනුත් පරිත්‍යාගයේහි පිහිටලා අන් අයත් පරිත්‍යාගයේ පිහිටවන්න ඕන. තමනුත් ප්‍රඥාව ඇති කරගනිමින් අන් අයත් ප්‍රඥා සම්පත්තිය පිහිටවන්න ඕන. ඒ වගේම දැන් තමනුන් බුදුන් දකින්ට යනවා. අන් අයත් බුදුන් දකින්ට යන්න යොමු කරවන්න ඕන, උනන්දු කරවන්න ඕන. බුදුරජාණන් වහන්සේ බුදුන් දකින්න ගින් තමනුත් බණ අහනවා. අන් අයත් බණ ඇසීමේ සමාදම් කරවන්න ඕන. තමන්ගේ අසන ධර්මයේ දරා ගන්නවා. ඒ වගේම අන් අයත් ධර්මයේ දරා ගැනීමේ යොමු කරවන්න ඕන. තමන්ගේ දරාගත් ධර්මයේ අර්ථය විමසනවා. අන් අයත් ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථය විමසන්න යොමු කරවන්න උනන්දු කරවන්න ඕන. තමනුත් ඒ ධර්මෙහි අර්ථය විමසමින් බලමින් ඒ ධර්මයේ ධර්මයත් අර්ථයත් Taman මනාව තේරුම් ගන්නවා. අන් අයටත් ඒ ධර්මයේ අර්ථයත් ධර්මයත් තේරුම් ගන්නට උනන්දු කරවන්න යොමු කරවන්න ඕන. තමනුත් ඒ ධර්මයේ අර්ථය ධර්මයේ තේරුම් අරගෙන ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙනවා. අන්න අන් අයත් අර්ථය ධර්මයේ තේරුම් අරගෙන ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට ඒ අය ඒ ඇයට උනන්දු කරවන්න ඕන යොමු කරවන්න ඕන උත්සාහවත් කරවන්න ඕනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට කටයුතු කරන කෙනා තමන්ගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් උභය පක්ෂයේම යහපත පිණිස කටයුතු කරන පරමාර්ථකාමී පුද්ගලයෙක් අනේ නිසා අපිත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ සංගරත්නයේ පිළිබඳව අවිච්ඡප්පසාදේ ඇති කරගෙන ඒ ආර්ය කාන්ද සීලයේ පිහිටලා කටයුතු කරනවා වගේම අන් අයත් ඒ යොදවන්න උනන්දු කරවන්න කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගත්තාම එතකොට අවිච්ඡප්පසාදයේ තියෙන පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ කාන්තේම අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා කියන මේ ගුණයන්ගෙන් මේ අවබෝධයෙන් යුක්තයි කියලා තමන් තුලින්ම ඇති කරගත්ත පැහැදීමක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය සාක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය සුවක්කාතේ ධර්මයේ මුල මැද අග යාපස්සවක්කාද අකාලිකයි ඒක කල්නේවා ඒකේ ප්‍රතිඵල තියෙන අකාලිකයි යෝපනායිකයි තමා තුළින්ම පමුණුවා ගත යුතු දහමක් ඒ වගේම සම්දිත්තිකයි මේක සාන්දිෂ්ඨික ධර්මයක් ඒ පාක්ෂිකයි ඇවිත් බලන්න කියන්න සුදුසුයි ඒකට මේ තම තමන් තුළින්ම දැක්ක යුතු දහමක් මෙතන තියෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමතුන් විසින් ප්‍රඥාවන්තයන් විසින් වෙන වෙනම තම තමන් තුළින්ම අවබෝධ කරගත යුතු ධර්මයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනේ විදිහට තම තමන් තුළින්ම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනකොට ආන් එයා පිළිගන්න එයා දකින එනම් මේ ධර්මය සාන්දිටිකයි. ඕපනයිකයි. අකාලිකයි, හේපක්ෂිකයි. ඒ ආදී ගුණයන්ගෙන් යුක්තයි කියන එක Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වීම තුළ ආන් එයාට ධර්මයේ පිළිබඳ අවෙච්ච ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි මනාවෝ පිළිවෙතට පිළිපන්න පිරිසක්. උජිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු ප්‍රතිපදාවට බැසගත් පිරිසක්. ඥායපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාวก සංඝයා නිවන් මඟ ගමන් කරන පිරිසක්. සාමීති පටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාวก සංඝයා සාමීති කර්මයන්ගේ සාමීති ධර්මයන්ගේ යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ ධාමයේ සඳහන් වෙනවානේ නිවන් මගින් ඈත් වෙන්න හේතු කම්මාරාමතා, වස්සාරාමතා, නික්කාරාමතා, ඝනසංගණිකතා යනාදී වශයෙන් කියනවා. එතකොට ওই විදියට කියන කම්මාරාමතා කියන කර්මාන්තවල ගොඩනැගිලි ආදී යනාදී වශයෙන් කර්මාන්තවල යෙදලා ඉන්නවා කම්මාරාමතා. වස්සාරාමතා කතාබස් කරගෙන කතාවටම දෙසිස් කතාවලටම යෙදලා ඉන්නකොට ඒකත් පිරීමට මඟ නින්දාරාමතා නිදි මතටම තීන මිද්දේටම යොමු වෙලා එනොට ඒකත් පෙරහීමට මඟක්. නිවැරදිව ඈතට මෙන්න මේ ආදී සාමීත ප්‍රතිපදාවෙන් යුක්තයි. උන්වහන්සේලා ආවුනේය පාවුනේය දක්නේය අංජලිකරණීය යනාදී වශයෙන් යුක්තයි කියලා ඒ ශ්‍රාවක සංඝයා පිළිබඳවත් ඒ පැහැදීමේ ගෞරවයේ ප්‍රසාදේ තියෙනවා. ඒ වගේම දැක්මට අනුව ඇති කරගත් ශික්ෂණයක් ඒ පුද්ගලයා තුළ තියෙන. එන මේ සම්මා දිට්ඨිය තුළ සකස් වෙච්ච සීලයක් තියෙන නිසා තමයි ආර්යකාන්ත සීලේච සමන්නාගතෝ හෝති කියලා දේශනා කළේ. ආන්ගේ සම්මා දිට්ඨියට අනුගත වෙච්ච සීලයකින් යුක්තයි බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය ශ්‍රාවකයා. ඒ ආර්ය ශ්‍රාවකයාට බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් තියෙන අරේකන්ද සීලේනොත් යුක්තයි. ඒ නිසා තම තමනුත් වගේම තමන් යමකට අනුකම්පා කරනවා නම් හිතවත් නම් දිනුවෝ යහපත බලාපොරොත්තු වෙනවා නම් ආන්ගේ සෑම දිනාම මේ සතර සෝතාපට්ටි අංගයන්නේ පිහිටුවේ යුතුයි කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් මෙන්න මේක තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා පින්වත් ඔබටත් අප ආරාධනා කරමින් මේ දේශනාව මෙන්න නිමා කරනවා. සීලෝම පුණ්‍ය ධර්මයන් පළමු කොට අප අනුමෝදන් කරමු. මේ පින් සීල් බ්‍රහ්ම රාජවරු, දේව රාජවරු, නාග රාජවරු ප්‍රදාන මාත්‍ර දෙවී පුත්‍රයා සක්දේව රජතුමා සතර වරන් දෙවිවරු සමන සමන් දෙවියන් ඇතුළු ඉෂ්ඨකාමීතකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ පින්වත් ඔබට සලසා දෙත්වා කියලා සාදු කියනවා. සාදු සාදු. පින්වත් ඔබ නමින් ජම්මාන්තරගත වුනේ ඥාතීන් සිහිපත් කරගෙන යම් දනාවටමත් මේ පින් අනුමෝදන් කරමු. අපේ ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීමෙන් සැපෙන් සැපයටපත් වෙත්වා භවගාමී ජීවිතත් සුවපත් කරගනිත්වා කියලා සාදු කියනවා. සාදු සාදු. පින්වත් ඔබගේ සම්මියක් ප්‍රාර්ථනායි බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා කියලත් ආශිර්වාද කරනවා සාදු මේ සිද්ධ කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් බලයෙන් තුනුරුවන් සදසෝ විසමා ගුණ බලයෙන් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ආයුර ආරෝග්‍ය ආදී භාගී සම්පත් සැලසේවා ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින්කමත් උපකාර වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු නම් පරන්ති සාදු සාදු සාදු සුපින්නතුනි මිත්තා මච්ච සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ දෙකටන හැලුම්හාර බවුන්සිට මානසික සුව සේවා වාසී පූජ්‍යපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුනේ ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානු ශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයම තමයි. ඔබ සැමට සම්මා සම්බුසයි. ඉසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශී රාජ්‍ය උසුසලින් සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතහොත් ඕනෑම ෆාමස්කින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත්ම එල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි.